යෙදුනේ. එතකොට මේ සූත්‍ර පාඨය තමයි සන්තිකෝ ගහපති චක්කු විඤ්ඤෙය්‍යා රූපා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීයා තංචේ බික්ඛු අබිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්සතං අබිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ සම්නිස්සිතං විඥානං හෝති තදුපදානං ස උපාදානෝ ගහපති බික්කු නෝ පරිනිබ්බායති කියන මේ පාඨයයි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට සඳහන් කරන්නට යෙදුනේ. පින්වත්නි ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කූටාගාර ශාලාවේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ ඉන්න වෙලාවේදී උග්ග කියන ගෘහපතියා ඇවිදිලා බුදුහාමුදුරුවන් වහන්සේ සමග සතුටු සාමීචියේ යෙදිලා ඉන්න ගමන් බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා බුදුහාමුදුරුවනේ මේ බොහෝ දෙනෙකුට එතන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ සත්තා කියලා සත්වයන්ට මිනිසුන්ට බොහෝ දෙනෙකුට දිත්තේව ධම්මේ මේ ජීවිත කාලය තුලම පිරිනිවන් පාන්ට බැරි වෙන්න කෝ හේතු කෝපට්ඨය පිරිනිවන් පාන්න බැරි වෙන්න හේතු ප්‍රත්‍යයන් කවරේද කියලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කරනවා. දැන් අපිටත් මම හිතන්නේ කාටත් වගේ තියෙන ප්‍රශ්නයක් තමයි. ඇයි අපිට මේ ජීවිත කාලය තුලම නිවන් දකින්න බැරි වෙන්නේ? එතකොට මේ ප්‍රශ්නයම තමයි මේ උග්ග කියන සිටුවරයා බුදුහාමුදුරන්ගෙන් විමසා සිටියේ. ඇයි බුදුහාමුදුරුවනේ මේ දිත්තේව ධම්මේ මේ ජීවිත කාලය තුලම පිරිනුවම් පාන්නට නොහැකි වන්නේ ඈ බැරි වෙන්න හේතු ප්‍රත්‍යයන් කවරේද කියලා තමයි මේ විමසීම කළේ හොඳ ප්‍රශ්නයක් අපිත් අද හුඟා දෙන විමසන ප්‍රශ්නයක් තමයි ඇයි දැන් ඉන්න අයට නිවන් දකින්න බැරි ඇයි අපිට මේ ජීවිත කාලය තුලම නිවන් දක ගන්න බැරි වෙලා තියෙන්නේ එතකොට මේ වගේ ප්‍රශ්න අද නෙවෙයි. එතකොට බුදුහාමුදුරන් කාලේ හිටපු අයටත් මේ වගේ ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේක හැවුනේ. ඒතකොට බුදුහාමුදුරුව මේ උග්ග සිටුවරයාගේ ප්‍රශ්නයට උත්තර දෙන්නට තමයි මේ වේසාලි කියන සූත්‍රය ඇත්තටම දේශනා කළා තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුව එයාගේ ප්‍රශ්නයට උත්තර දෙමින් කියනවා සන්තිකෝ ගහපති චක්කු විඤ්ඤේයා රූපා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමූපසංහිතා රජනීයා රූපතියානිනි මේ ඇසට දැනෙන චක්කු විඤ්ඤෙය්‍යා මේ වචනේ pāli වචනයක් සමහරලාට මේව විග්‍රහ කරගෙන යනකොට ගැඹුරටම යන්න පුළුවන්කම තියෙනවා නමුත් අපි මෙතන සරල අදහස ගත්තා ඊපස්සේ චක්කු විඤ්ඤෙය්‍යා ඇහැට දැනෙන ඇහැට පෙනෙන චක්කු විඤ්ඤෙය්‍යා රූපා. ඇහැට පෙනෙන රූප ඒවා ඉත්තා කන්තා මනාපා පිය රූපා. මේ ඇහැට පෙනෙන පිය රූප පිය රූප ඉත්තා දැන් පිය රූපයක් දැක්කොත් එහෙම මොකද වෙන්නේ ඉත්තා කියලා කියනවා ඒක තමන්ට ඉතු කර ගැනීමට උවමනයි කියන එක ඉටු කරගන්නවා කියලා කියන්නේ ඒක තමන් සන්තක කර ගැනීම සඳහා ඉත්තා ඒ කියන්නේ ඒක පරිහරණය කරන්න ඒක ලං කරගන්න පිය රූපයක් දැක්කන් පස්සේ ඒක තමයි මිනිස්යන්ගේ ස්වરૂපය සත්වයන්ගේ ස්වરૂපය එතකොට ඉත්තා කන්තා බොහොම ඒ ඒ රූපේ ඊට පස්සේ මොකද වෙන්නේ අපිට හරි හරිම ලස්සනයි කියලා කියනවා දැන් මේ පිය රූපේ ඊට පස්සේ පිය රූපේ ඒතර ලස්සන වෙනවා. ඉත්තා කන්තා මනාපා. මේ වචන ගණනාවකින්ම මේක කියනවා. මනාපයි මනාපයි. ඒ කියන්නේ අපි කැමති. ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා. කාමූප සංහිතා කියලා කියන්නේ ඒක කම් සැප ලබා දෙන විදිහේ රූපයක් වන නිසා. රජනීයා ඒ වගේම තමයි රජ රජ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා රජස් කියලා කියනවා අපි කෙලෙස් වලට. දැන් මේ වචන ගණනාවකින්ම සඳහන් කළේ ඇහැට ප්‍රිය රූපයක් වුණොත් ඒ ප්‍රිය රූපය හැම වෙලාවෙදිම ඒක Tamanට බොහොම ඉතු කර ගැනීමට කැමති ඒ කියන්නේ ලං කරගන්න ඒක භුක්ති විඳින්නට ආසාවක් ඇති වෙනවා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීය. දැන් මේ විදිහට දැන් අපි මේක තවත් විග්‍රහ කරගෙන යනවා අනිත් ඉන්ද්‍රියන් සම්බන්ධයෙන්ම දැන් මේ ඇසට ප්‍රිය රූපයක් වෙන්නේ කවුරුවත් මේ ඇහැට පුරුදු කරලා නැහැ මේ මේක මෙහෙම මෙහෙම ප්‍රිය රූපයක් මේක අප්‍රිය රූපයක් කියලා. අපිට දැන් ඔක හොඳ උදාහරණයක් එනවා මේ සෙන් බුද්ධාගමේ කතාවක් තියෙනවා මේ දැන් ඔය තරුණියක් ඉන්නකොට තරුණියකට ඒ තරුණයෙකුට ඒ තරුණිය දකින්න ලැබුණොත් දැන් තරුණයෙකුට තරුණියක් දකින්න ලැබුණොත් එයාට තේරෙන්නේ මෙන්න මේ අපි කියපු විදිහට මොකද්ද එයාට පිය රූපයක් ඒක ඒක කාමූපසංහිතා ඊට පස්සේ ඒක ඉට්ටා ලං කරගන්න ඕන වෙනවා. කාන්තා බොහොම ලස්සනයි කියලා දැනෙනවා. ඊළඟට මේ රජනීය සාගයෙන් එක්කලාම බැඳෙනවා කියන්නේ. දැන් අපි හිතන්න ඕකම දැන් කොටියෙකුට මේ ඒ ඒ ඒ තරුණ කාන්තාවම දැන් කොටියෙකුට දකින්න හම්බුනොත් දැන් කොටියා මොකද්ද ඒක දිහා දැකලා හිතන්නේ එයා හිතන්නේ අද නම් හරි මට හම්බ වෙන හොඳ මස් කෑල්ලක් තමයි කියලා. අද මට හොඳ ආහාරයක් කියලා. එතකොට ඒ කොටියගේ ඇස් දෙක හුරු වෙලා තියෙන්නේ ඒ විදියට. දැන් තරුණයෙකුට අර තරුණිය කාමයේ වඩන ඒ වගේම කෙලෙස් අවසන වස්තුවක් වෙනකොට අර කොටියට ඒ තරුණිය පේන්නේ ඒ විදිහේ ලස්සන කාමයේ සහිත කෙනෙක් හැටියට නෙවෙයි. එයාට පේන්නේ මගේ අද බඩගින්න නිවන්න හොඳ මස් කෑල්ලක් හැටියට තමයි පේන්නේ. දැන් අපි ඕකම අසුබ භාවනාවක් වඩන ඒ විදිහට පුරුදු වෙච්ච තපස් තාපසයෙකුට නම් කොහොමද පේන්නේ? අනේ මේ මොකද්ද? මේ මොන ජරාවක්ද මේ දෙතිස් කුණප කොට්ටාසයෙන් පිරිච්ච එකක් නේද? එතකොට එකම දෙය එකම වස්තුව මේ විදියට දෙදෙනෙකුට තුන්දෙනෙකුට පේන විදියක් තමයි ඒ. දැන් අපේ ඇහැ එහෙම හුරු වෙලාම තියෙනවා. අපේ ඇහැ දැන් බලන්න අපි ගත්තන් පස්සේ කොටියකට අර වස්තුව පෙනුනේ වෙන විදියකට අපිට මේක පෙනුනේ වෙන විදියකට. එතකොට එහෙනම් මේ ඇහැ අපේ ස්වභාවයෙන්ම හුරු කරලා තියෙනවා ඒ විදිහට කාමූප සංහිතා කියන විදිහට මේක දිහා බලන්න බැලෙන්න දැන් ඊළඟට දැන් මෙහෙම තියෙන දැන් දැන් අපි ওই විදිහට එක පැත්තකින් චක්කු විඤ්ඤේය ඇහැට පෙනෙන රූප තියෙනවා දැන් රූප ඔක්කොම දේවල් අපිට කියන්න බෑ කාමය ඇති වෙනවයි කියලා. ඒ අතරේ අපි දන්නවනේ අපේ සඳහන් කරනවා සැප ඇති වෙන ඒවා තියෙනවා නේ. සුඛ වේදනා, දුක වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා තුන් වලට බෙදනවනේ. ඉතින් ඒ විදිහට ලෝකේ සමහර ඒවා තියෙන්නේ අපේ සැප වේදනාවල් ඇති කරනවා. අන්නේ සැපමය වේදනාවල් ඇති වෙන දේවල් ගැන තමයි මෙතන මේ කියන්නේ. එතකොට දුක්ඛමය වේදනාවල් ඇති වෙනකොට මේ අපි කියපේකේ අනිත් පැත්ත තමයි ඇති වෙන්නේ. ඉතින් දැන් අදුක්කම සුඛ කියලා කියනවා ඉතින් දුකකුත් නැති සැපෝ. එතකොට ඒ වගේ දේවල් එක්කලා මේ අපේ මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් මෙහෙම ඇති වෙනකොට කියනවා නැත් බුදුහාමුදුරුවෝ ඒක තව විස්තර කරනවා. තංචේ බික්කු අබිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. දැන් මේ ප්‍රිය රූපයක් දැක්කම ඒ යම් කිසි කෙනෙක් ඒ ප්‍රිය රූපය සම්බන්ධයෙන් අභිනන්දති. වඩ වඩාත් වඩ වඩාත් ඒකෙන් සතුට වෙනවා. ඒ සතුට වෙනවා කියන එක මේ අදහස් කරන්නේ අපි හිතන්නකෝ ඒක ඒක ලබා ගැනීම සම්බන්ධයෙන්ුත් එහෙම ඒක ගැන මොකද වෙන්නේ? ඒ ගැන හිත හිත ගොඩක් සතුට වෙනවා. ඊට පස්සේ අපි යම්කිසි එහෙම දෙයක් පාවිච්චි කළා නම් ඊට පස්සේ එතන ඉඳලත් අපි මොකද වෙන්නේ? ඒ ගැන සන්තෝෂ වෙනවා. අභිනන්දති. අභිවදති. අභිවදති කියලා කියන්නේ මොකද වෙන්නේ? ඒකේ ಗುಣ කිය කිය ඉන්නවා. දැන් ඒකේ ಗುಣ කියනවා. දැන් අපි ඒක වින්ද වින්ද දේ සම්බන්ධයෙන් ಗುಣ කියනවා. අජ්ජෝසාය තිට්ඨති ඒ වගේ මොකද වෙන්නේ ඒ මත්තේ අපි රැඳී පවතිනවා දැන් අපි බැඳුණු දේවල් සම්බන්ධව දැන් ඇසට සම්බන්ධ වූ පිය රූපයක් එක්කලා අපි දැන් ගන්නකො දැන් දැන් දරුවෙක් හා මවක් ගත්තොත් එහෙම දැන් අපි බලන්නකො ඒ දරුවා සම්බන්ධයෙන් මව මොකද වෙන්නේ අභිනන්දති එයා ගැන එහෙම හිත හිත හිත හිත සතුටු වෙනවා. අභිවදති. එතනින් අතර වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? අපි ඒකේ ඒකේ ಗುಣ අපි ඒකේ තියෙන ආස්වාදයේ පිළිබඳව කිය කිය කිය කිය සතුටු වෙනවා. අජ්ජෝසායතිත්‍ත්‍ති මොකද වෙන්නේ? ඒ මත්තේ රැඳී පවතිනවා. දැන් කාමයේ සම්බන්ධව ගත්තම ඕක ඕකනේ වෙන්නේ. අභිනන්දති. කියන්නේ අපි ඒකෙන් සතුටු වෙච්ච දේ තව තවත් තව තවත් හිතමින් සතුටු වෙනවා. අතීතය සම්බන්ධයෙන් සතුට වෙනවා වර්තමානය සම්බන්ධයෙන් සතුට වෙනවා සත අනාගතය සම්බන්ධයෙන්ත් අපි එහෙම සතුට වෙවි තමයි ඉන්නේ අභිවදති ඊට පස්සේ මොකද කරන්නේ අපි ඒකේ ಗುಣ හිතනවා ಗುಣ කියනවා. ಗುಣ කිව්වේ නැත්නම් සමහරවල් තනියෙන් ಗುಣ නැවත නැවත නැවතන ඒක තියෙන අපි කියන්නේ ආස්වාදය කියලා ආස්වාදයේ කී කී ඉන්නවා. අජ්ජෝසාය තිට්ඨති එතකොට ඒක මැත්තේම රැඳිලා ඉන්නවා. දැන් අපේ හිතුවිලි ඒක තුල තමයි තියෙන්නේ. එතකොට කියනවා බුදුහාමුදුරු දේශනා කරනවා තස්සතං අබිනන්දතු දැන් ඒ විදියට අබිනන්දනය වෙමින් සතුටු වෙමින් අභිවදතෝ ඒකේ ಗುಣ කියමින් අජ්ජෝසාය තිට්ඨතෝ ඒක තුලම රැඳෙමින් ඉන්නවනම් මොකද වෙන්නේ sannissitan විඥානං sannissitan ඔය sannissit කියන වචනේ කියලා කියන්නේ sannissit කියලා කියන්නේ අපේ සීලය ගැන කියනකොට ප්‍රත්‍ය sannissit කියලා වචනේ පාවිච්චි කරනවා ප්‍රත්‍ය sannissit ප්‍රත්‍ය අදාළ එහා බැඳිච්ච අදාළ වෙච්ච විඥානං හෝති සදුපදාන. ඔන්න හොඳ වචනයක් අපට අහු වෙනවා. යම් කිසි දෙයක් සම්බන්ධයෙන් අභිනන්දනය කරමින් අභිවදනය කරමින් ඒ කියන්නේ සතුටු වෙමින් ඒ වගේම ඒකේ ಗುಣ කියමින් අජ්ජෝසාය ඒ මත්තෙම හිඳමින් සිටිමින් ඉන්නකොට ඒ අයගේ විඥාණය තදුපදානං මොකද වෙන්නේ විඥාණය උපාදාන සහිතයි කියලා තියෙනවා. උපාදාන සහිතයි කියලා. උපාදාන කියලා කියන්නේ අපි දන්නවා දැඩි කරලා අල්ලා ගැනීම කියලා. යමක් දැඩි කොට අල්ලා ගැනීම. එතකොට ඒ දැඩි කොට අල්ලා ගත්තයින් පස්සේ ස උපාදානෝ ගහපති බික්කු නෝ පරිනිබ්බායති. ගෘහපතියාණෙනි ඒ උපාදාන සහිත වෙච්ච ඔහුට එහෙම නැත්නම් භික්ෂුවට නෝ පරිනිබ්බායති පිරිනුවම් පෑමක් වෙන්නේ නැහැ. මොකද්ද මේ පිරිනුවම් පෑමේ කියලා මෙතන කියන්නේ? ඇත්තටම පිරිනුවම් පෑම කියන වචනේ පරිනිබ්බායති කියන එකේ තේරුම තමයි යම් කිසි දෙයක් සදහටම සහමුලින්ම නැති කරපුවාන් පස්සේ තමයි අපි කියන්නේ පරිනිබ්බාණයටපත් වෙනවයි කියලා. පිරිනුවම් පානවයි කියලා කියන්නේ ඒකට තමයි. දැන් අපි කියනවා මේ තෙමගුල සිහි කරනකොට කියනවා වෙසක් පෝයදා අපි බුදුහාමුදුරුවන්ගේ ඉපදීම සිද්ධ වුණා බුදු වීම සිද්ධ වුණා පිරිනුවම් පෑම සිද්ධ වුණා කියලා. නේද? එතකොට මේ පිරිණුවම් පෑම කියන එකෙන් අපට කියන්නේ මොකද්ද? අයි සහ මුලින්ම නැති වුණා කියන එකයි. දැන් මේ සහ මුලින්ම නැතිවීම ওই විදිහට සඳහන් කරනවා වගේම අනිත් පැත්තෙන් කියන මොනවාද? ප්‍රධාන වශයෙන් ගත්තයින් පස්සේදී අපේ ක්ලේශ පරිණිරවාණය. කෙලෙස් ආශාවන් සහ මුලින්ම නැති කලයින් පස්සේදී ඒකට කියනවා ක්ලේශ පරිණිරවාණය කියලා. දැන් ඔය අපේ ධර්මයේ විස්තර කරන තැන්වල කියන පරිණිරවාණ දෙකක් ගැන කියනවා. එකක් තමයි සෝපදිශේෂ නිබ්බාන කියලා කියනවා. අනිත් එක කියනවා අනුපදිශේෂ නිබ්බාන කියලා. ඒ කියන්නේ දැන් අපි බුදුහාමුදුරුවෝ ගත්තොත් එහෙනම් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් උනේ උන්වහන්සේට වයස අවුරුදු 35 දී. ඒ කියන්නේ එතනදී බුදු වුණා කියලා එතන අවුරුදු 35කදී කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ එදා සම්පූර්ණයෙන්ම උන්වහන්සේගේ තිබිච්ච කෙලෙස් ආසාවන් එම් පිටිම නැති කරලා දැම්මා. එතකොට ඒක කෙලෙස් පරිණිරවාණය උන්වහන්සේ අවුරුදු 35 දී සිද්ධ වුණා. හැබැයි එහෙමුණයි කියලා උන්වහන්සේගේ ජීවිතය පැවතුණා. අවුරුදු කීයක් වෙනකන් 80ක් වෙනකන් පැවතුණා. දැන් එක කොටසක කෙලෙස් පරිණිරවාණය කළා තියෙනවා. ඉතිරි කොටස නැහැ. ඉතිරි කොටස කියන්නේ මොකද්ද මේ? අපි කියන මේ පංචස්කන්ධය මේ පංචස්කන්ධය කියලා කියන්නේ මේක අපේ ජීවිතය හැදලා තියෙන්නේ අපි එහෙම නැත්නම් මෙහෙම ජීවිතය කියලා කියන්නකො. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන්නේ මේ අපේ මේ ජීවිතේ වැඩ කරන පහක්. එතකොට මේ පංච ස්කන්ධ එහෙම තිබුණා. නැති කරලා දැන් මේ පංච උපාදානස්කන්ධ ටික තමයි අර අවුරුදු 35 දී නැති කලේ අවුරුදු 80 දී නැති වෙන්නේ. එතකොට මේ කොටස් දෙකෙන්ම සහ මුලින්ම වෙන් වුණා නිසා තමයි අපි කියන්නේ ඒ අර බුදුහාමුදුර අවුරුදු 80 දී පිරිනවම් පෑම පස්සේ ඒ පිරිනවම් පෑම කියලා කියන්නේ. එතකොට කොටස් දෙකක් තියෙනවා. යම්කිසි කෙනෙක් කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන්ම ප්‍රහීන කළා නම් ඒකට අපි කියනවා එතකොට සෝපදිශේෂ නිබ්බාන කියලා කියනවා. දැන් මෙතෙන්දී සඳහන් කළා මේ සූත්‍රයේදී මොකද්ද පිරිණිවන් පාන්න බෑ මොනවා හින්දාද තදුපදානං කියන්නේ අපි මේ ආසාවන් උපාදානය කරගෙන තියෙන නිසා තමයි අපිට පිරිණිවන් පාන්න බැරි දැන් හොඳ හොඳ හොඳ අපිට මං හිතන්නේ පිරිනිවන් පෑම ගැන එහෙම නැත්නම් තව විදියකට කියනවා නම් නිවන් දැකීම පිළිබඳව මේ සූත්‍රයෙන් අලුතෙන් යමක් හිතන්න අපට ලබලා දෙනවා. ඇයි පිරිනිවන් පාන්න බැරි? උපාදාන කරගත්ත නිසායි. එතකොට උපාදානක වෙලා තියෙන්නේ මොනවා හින්දා? උපාදාන වෙලා තියෙන්නේ මොකද්ද? අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝ සායතිට්ඨතෝ කියන මේ ස්වરૂපේ නිසයි. ඒ කියන්නේ අපි මේ සම්බන්ධව නිතරම හිත හිත ඉන්නවා. මේකේ ಗುಣ කිය කිය ඉන්නවා. ඒ මැත්තේම ඉන්නවා. අපි කියන්නේ ඒ මැත්තේම ඉන්නවා කියන එක තමයි ඒකෙන් තමයි ඇති වෙන්නේ මොකද්ද? උපාදානය. දැන් උපාදානයේ ඇති වෙලා තියෙන ඒ නිසා තමයි. දැන් ඒ අපි දැන් සාමාන්‍යයෙන් දැක්කොත් ගත්තොත් එහෙම දැන් අපිට හැන්දෑ වෙනකොට අපිට දරුවා හරි දකින්න ඕන වෙනවා. ඒ ස්වාමියා හරි දකින්න ඕන හරි. බිරිඳ හරි දකින්න ඕන වෙන. ඒ මොකක් හින්දාද මේ අභිනන්දනයේ තියෙන නිසානේ. අභිනන්දනයේ තියෙන. අභිවදතය කියන තියෙන අපිට ඒකෙන් ලැබපු ආස්වාදයන් අපිට හැම වෙලාවෙම සිහිපත් වෙනවා. එහෙම වෙනකොට එහෙම වෙනකොට ඒ මත්තෙම අපේ ජීවිතේ රැඳිලා තියෙනවා. ඒ රැඳිලා තියෙන හින්දා තමයි ඇති වෙන්නේ මොකද්ද? උපාදානය කියන කියන්නේ දැඩි ලෙස අල්ලා ගැනීම කියන එක ඇති වෙන්නේ. දැඩි ලෙස අල්ලා ගැනීම නිසාවෙන් අපිට පිරුණම් පාන්න බැරි වෙලා යනවා. ඒ කියන්නේ එහෙම නැත්නම් නිවන් දකින්න බැරි වෙලා තියෙනවා. අපි එහෙම නැත්නම් කියනවා රහත් වෙන්න බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ උපාදානය නිසා. නැතර හරි හරි අපිට මං හිතන්නේ හොඳ පැහැදිලි තැනක්කට අපි අරගෙන එනවා. මේ සූත්‍රයෙන්. දැන් අපි නැවත වතාවක් මේ කියමු. චක්කු විඤ්ඤයා රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීය. දැන් ඇහැට ප්‍රිය රූපයක් තියෙනවනම් දැනෙනවනම් අපි මොකද වෙන්නේ ඒකත් එක්කලා අපේ හිතේ ඇලීමක් ඇති වෙනවා. කියන්නේ ඒකට කැමැත්තක් ඇති වෙනවා. දැන් අපි ඒ දේ භුක්ති විඳිනවා නම් ඒ භුක්ති විඳීමේ ඉඳලම මොකද වෙන්නේ? එතන ඉඳලා අපි ඒකෙන් අභිනන්දතු. අපි ඒ ගැන ඊට පස්සේ සතුටු වෙනවා. අභිවදතෝ ඒකේ තියෙන ಗುಣ එහෙම නැත්නම් ආස්වාද ටික ආයෙත් සිහි කරමින් ඉන්නවා. සිහි කරමින් කියන්නේ මේ අපි මේ බොහොම අමාරුවෙන් සිහි කරනව නෙවෙයි මොකද වෙන්නේ? ස්වභාවිකවම සිහිපත් වෙනවා. අමාරුවෙන් සිහි කරන්න නම් ඕන කමටහන් තමයි නේද? කමටහන් අමුතුවෙන් සිහි කරන්න ඕන. අමාරුවෙන් සිහි කරන්න ඕන. හැබැයි මේ වගේ දේවල් අමුතුවෙන් ඒ වගේ මහන්සි වෙලා සිහි කරන්න ඕනේ මේ හිතම ඒකට පුරුදු වෙලා තියෙනවා. ඊළඟට අජ්ජෝසාය තිත්තතේ මොකද කරන්නේ? ඒකේ ඒ මැත්තේම ඉන්නවා. දැන් අපි ඔය සාමාන්‍යයෙන් ඔය මේ එදිනෙදා කතාවේදී ඕක මැත්තේම නැහින් එපා කියලා අපි කියන්නේ නේද? ඒක මැත්තේමයි හැම වෙලාවෙම කියලා. දැන් ගෙවල් වලදී කියන්නේ. ඕක අමතක කළා දාන්න. ඔය මැත්තේම නැහින් එපා කියලා කියනවා. අන්න බලන්න. ඒ තමයි මේ මොකද්ද මේ බණපදෙන් කියපු අජ්ජෝසාය තිට්ඨති කියලා කියන්නේ. ඒ මැත්තේ ඉන්නවා කියන එක. ඉතින් අපි මේ සමහර වෙලාවට මේ ධර්ම කාරණාව අපේ ජීවිතවලදී අපි දන්නේ නැතුණත් පාවිච්චි කරනවා. ඒ නිසා තමයි කියන්නේ ළමයෝ ඕක ඕක මැත්තේ නැහින්න එපා ඈ. ඕක මැත්තේම ඉන්න එපා. ඕකෙන් ඕකෙන් අයින් වෙන්න කියලා කියනවා. දේවල් වලදී කියනවා. ඕක අමතක කළා දාන්න. අන හොඳ වචනයක් ඒක. අමතක කළා දාන එක තමයි අර අනුජ්ජාසාය පිටති කියලා විරුද්ධ පදේ ඉන්නේ. දැන් එතකොට බුදුහාමුදුරුව ඊළඟට දේශනා කරනවා මේ සූත්‍රයේදී එහෙමනම් කොහොමද අපි මේ කියන පිරිනිවන් පෑම සිද්ධ කරන්නේ පිරිනිවන් පෑම කියන එක එහෙම නැත්නම් තව විදිහට කියනවනම් නිවන් දකින්න ඕන නම් මොකද්ද කරන්න ඕන මේ උපාදානය කියන එක අත්හැර ගන්න ඕන ඒ උපාදානය අත්තර ගන්න නම් මොකද්ද කරන්න ඕන? අනබින් අනබිනන්දතෝ නන්දත. ඒ කියන්නේ අපි නිතර නිතර අර අබිනන්දතෝ කියන එක නෙවෙයි අනබිනන්දතෝ. ඒකමත් ඒ නිතර නිතර අර සතුටු වෙන ගතිය අයින් කරන්න ඕන. අනබිවදතෝ මොකද කරන්න ඕනේ? ඒකේ ಗುಣ කීකේ ඉන්නේ නැත්තුව ඉන්නට ඕනේ. අනුජ්ජාසාය තිට්ඨති මොකද වෙන්න ඕනේ? ඒ මත්තෙම ඉන්න එකෙන් මිදෙන්න ඕන. තේරුණා නේද? එතකොට ඒ ඒක ඒකෙන් තමයි අපිට මොකද වෙන්නේ? උපාදානය නැති කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඒ පිරිනිවන් පෑම කියන එක सिद्ध කරගන්න පුළුවන්. ඒතව වටිනා සූත්‍රයක් මං හිතන්නේ අපේ ප්‍රශ්නෙට අපේ ප්‍රශ්නයක් තියෙනුනේ හැම දිනාටම ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඇයි බැරි නිවන් දකින්නට? මේ ජීවිත කාලයේම නිවන් දකින්න බැරි. මේක මේ දිහා බැලුවයින් පස්සේදී අපිට තේරෙනවා මේ උපාදාන කරගත්ත දේවල් වලින් අපි ඈත් වෙන්න ඕන කියලා. උපාදාන කරන එක. දැන් මේ ඔය අත්හැරීම කියනකොටම දැන් මේ පින්නතුන්ට මතක් වෙන්නේ මේ අපි කියනෝනේ මේ අත්හරින්න ඕන කියලා. අත්හරින්න ඕන කියපු ගාම හිතෙන්නේ අබුදරුවේ ගෙදරයි තමයි මම අත්හරින්න ඕන කියලා. නෑ නෑ අපි අපි පුරුදු වෙලා තියෙන විදියක් තියෙන එතනින් පරිබාහිර නැහැ. මේ අත්හැරීම කියන එක ගත්තයින් පස්සේදී මේ අපි සඳහන් කරන මේ සියලුම අංශවල ඒ කියන්නේ චක්කු සෝත ගාන ජීව කාය මන කියන මේ සත් ආයතන වලින් අපි උපාදාන කරගත්ත දේවල් තියෙනවා. අර ඩිංග අර ඩිංග අපි පොඩ්ඩක් අයින් කරගමුකෝ. දැන් සමහරු ඇහැටම ඇහැටම පිය වෙන දේවල් පස්සෙම යනවා. ඒ කියන්නේ එක සැරයක් බලන අතර වෙන්නේ නැතුව දෙසරයක් බලන්න පුරුදු වෙනවා. දැන් එහෙමනම් අපි ඈත් වෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ අර අපි කීප සැරයක් බලන එක අපි නතර වෙන්න ඕන. අත්හැරීම. දෙසරයක් බලන එක අත්හරින්න ඕන. බලන්නේ නැතුව ඉන්න එක පුරුදු වෙන්න ඕන. දැන් අර එක තැනක සූත්‍රයක බුදුහාමුදුරන්ගෙන් මේ අහනවා ඒ සිටුවරේ කියලා මේ කොහොමද මේ මේ තරුණ හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ අහන්නේ තරුණ හාමුදුරුවෝ මේ බඹසර ආරක්ෂා කරන්නේ කොහොමද එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තරුණ භික්ෂුන් වහන්සේලා කාන්තාව දිහා බැලුවම කාන්තාව දකින්න හමුුණාන් පස්සේදී එයාලා ඒ අය දිහා බලන්නේ තමන්ගේ මෑණියෝ කියලා එහෙම නැත්නම් සහෝදරියෝ කියලා. ඒ කියන්නේ අරාග චේතනාව එතනින් පහ වෙනවා කියන එක. ඊට පස්සේදී අහනවා එහෙමත් කරලා බැරි වුණොත් මොකද කරන්නේ? එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ අය ඊළඟට ඒ අය දිහා බලනවා දෙතිස් කුණප කොට්ටාසයන් හැටියට. ඒ කියන්නේ මේ මේක මේක රූපයක් නෙවෙයි මේ කෑලි කෑලි කෑලි කෑලි මේ තියෙන ඒවා තමයි කියලා. දන්නෝනේ කේසා ලෝමාන කාදන්තාවසෙන් කියලා. එහෙමයි කියලා ඊට පස්සේ කියනවා. බලන්න කොච්චර දෙයක්ද කියලා. ඒ කියන්නේ ඒ මේක හදා ගැනීම තමයි. අර උපාදානය කියන එකත් අපි ඒ විදිහට තමයි මේ වෙන්නේ. ඊළඟට කියනවා එහෙමත් බැරිුණොත් මොකද වෙන්නේ? නෑ. ඊට පස්සේදී කියන තියෙන බුදුහාමුදුරෝ දේශනා කරනවා නෑ ඒ අය ඉන්ද්‍රිය සංවර කරගන්න. බලන්න ඒ විදියට අපි මේ තියෙන උපාදානයන් කියන ඒවා අපි ඇදගෙන යන ඒවා අත්තරින්න පුරුදු වෙන්න කියන එක. අත්තරින්න පුරුදු වෙන්න කියනකොටම මේ තියෙන ඉඩ කඩන් ටිකයි වාහනයයි ගමුදරුවේ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ ටික ඒ ටික ඇතුළත් වෙනවා. හැබැයි ඊට මෙහා තියෙනවා අපි අත්තරින්න ඕන දේවල්. ඒ විශේෂයෙන්ම අපේ මේ ඉන්ද්‍රියන් මේ හයට සම්බන්ධව අත්කරගන්න බැරි දේවල් තියෙනවානේ. නේද? දැන් අපි සමහර අපි කියනවා මේ ඔන්න සමහරව ටෙලිනාට්‍යයක් විතර පුරුදු වෙලා ඉන්නවා කියන්නකෝ. ඒ ටෙලිනාට්‍යයේ තියෙන වෙලාවට අර ඔක්කොම ಜಾති කවුරුවත් ආවත් කතා කරන්නේත් නැහැ. සමහරලාට බතර ලිපේ තියෙනවා ඒකත් රොස්සලා යනවා ඒක කමන්නේ නැහැ දන්නේ නැහැ කියලා මේ නාට්‍ය තමයි බලන්නේ. ඇයි ඒ? මේ අපේ ඇස සහ කන එකක් නෙවෙයි එතන. ඇසයි කනයි මනසයි තුනක්. දැන් සමහර දේවල් තියෙනවා ඇත්තටම වෙන් කරන්න බෑ මේක අහවල් එක එකින්ම එකෙන්ම එක විඥානයක් කියලා ගන්න බෑ ඒක. දැන් අපි හිතන් අර විදිහේ ටෙලි නාට්‍යයක් කරනවා ටෙලි නාට්‍යයේ තියෙන්නේ මොකද? ඇසත් පින වෙනවා, කනත් සම්බන්ධ වෙනවා, ඊට පස්සේ මනසත් එතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඒ වගේ තමයි දැන් දරුවෙක් කියන්නකො තම දරුවෙක් ගත්තාන් පස්සේ මවකට ඒ දරුවා එතකොට එයාගේ ඇටත් පිනවනෝ එයාට ශබ්දෙත් ඒ පිනවනෝ ස්පර්ශෙත් පිනවනෝ නේද ඒ විදිහට තියෙන්නේ ඒ වගේ සමහර දේවල් තියෙනවා එකක් නෙවෙයි ඒ කියන ආයතන වලින් දෙක තුනක්ම එකට සම්බන්ධ වෙනවා කෑමක් ගත්තයින් පස්සේද අපි හිතන්නේ කෑමකින් දිව විතරද පින වෙන්නේ නෑ. ඊට අන්තිමේදී ප්‍රධාන දේ ඒක තමයි. හැබැයි ඒ වුණාට එතෙන්දී අපිට ගන්ධයත් එතෙන් පිනවනවා. ඊළඟට දැකීමත් ඒකෙනුත් අපි මේ වෙනවා. අවසානයේ හැබැයි එකකින් තමයි ජීවහා කියන එක තමයි කියන්නේ තීරණය වෙන්නේ ඊට පස්සේ එතනින් තමයි මේ වෙන්නේ. ඉතින් ඔය වාගේ ඉන්ද්‍රියන් ගණනාව සඳහන්. ඉතින් මෙන්න මේ ඉන්ද්‍රියන්ට සම්බන්ධ වෙච්ච දේවල් අත්හැරීම තමයි අපි සඳහන් කරන්නේ. ඔය එක තැනක බුදුහාමුදුරන්ගෙන් බුදුහාමුදුරන්ගෙන් උත්හාන ඔය විශේෂයෙන්ම මේ අපේ මේ මේ සරියුත් හාමුදුරන්ගෙන් උත්හාන එක තැනකදී ඒ සිටුවරේ කන මොකක්ද අනේ මේ නිවන නිවන කියන්නේ ඈ කින්නුකෝ ආවුසෝ නිබ්බාන මොකක්ද අනේ මේ නිබ්බාන නිබ්බාන උච්චති ඈ නිවනේ නිවනේ කියලා එකක් කියනෝ මොකක්ද අනේ මේ නිවනේ කියලා කියන්නේ එතෙන්දී බුදුහාමුදුරුවෝ සූත්‍ර ගණනාවක් කියනවා සරියුත් හාමුදුරුවෝ ඒ සූත්‍රයක සඳහන් කරනවා නිවන කියලා කියන්නේ රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ දැන් නිවනේ කියලා කියන්නේ මේ මේ අහන්නේ මේ මේ නිවනේ නිවනේ කියලා එකක් තියෙනවා දැන් අපිත් අහන්නේ නිවනේ නිවනේ කියලා තියෙන අනේ මොකක්ද අනේ නිවනේ කියලා කියන්නේ එතකොට බොහොම කෙටියෙන් කියනවා රාගය ෂේ කරලා තියෙනවනේ ඒක තමයි නිවන ද්වේෂය ෂේ වෙලා තියෙනවනම් එතන තමයි නිවන මෝහේෂය වෙලා තියෙනවනම් එතන තමයි නිවන. එහෙම කියනෝනේ. ඒ නිසා මේ අත්හැරීම කියන එක දැන් ඔබ සමහර කෙනෙකුට වෙන්න පුළුවන් ප්‍රවෘත්ති කරන ඔබලම බෑ. නේද? ප්‍රවෘත්ති දවසේ ප්‍රවෘත්ති ටික බැලුවේ නැත්තම් නිකන් කෑවේ නෑ වගේ නිින්ද යන්නේ නෑ වගේ තියෙන. ඒ මොනවද ඒවා? ඒක මේ ඇහැ ඇහි ප්‍රශ්නයක්ද? ඇහැ පිනෝන එකක්ද නෑ. එහෙම නැත්තම් කන පිනෝන එකක් නෙවෙයි. ඒ මොකද්ද? මනසට අවශ්‍ය කරන ධර්ම තමයි ඔය ආගමික සම්බන්ධ දේවල් ඊළඟට ජාතිය සම්බන්ධ දේවල් ඕපදූප කියන දේවල් ඊට පස්සේ මොනවද තොරතුරු දැන ගැනීම මේ ඔක්කොම ಜಾති අයිති වෙන්නේ එතකොට මේ මනස දේශපාලන කාරණා මේ ඔක්කොම මොනවද ඒ මනසට අයිති වෙන ධර්ම ධර්ම එතකොට දැන් අපි ඒවට අහුවෙලා නැද්ද ඒව උපාදාන කරගෙන නැද්ද දැන් අපි අත්හරින්නේ කියලා කිව්වයින් පස්සේදී තියෙන ඉඩකඩම් ටිකයි, gedara dorai, මේ ළමයිතුයි, මේ යාන වාහනේ කියන අත්හැරීමද විතරක් දාර්ථවත් වෙන්නේ අපි මේ ඉන්ද්‍රියන් පහෙන්ම ඒ විදිහට දැඩි ලෙස උපාදාන කරගත්ත දේවල් තියෙනවා. අන්න ඒ වගේ දේවල් වලින් වැළක ගන්න එක තමයි අපි සඳහන් කරන්නේ මේ අත්හරිනවයි කියලා කියන්නේ. නේද? එතකොට උපාදානය කියන එක නැති වුණාම අපිට පුළුවන් නිවන කියන එක ලබන්න. එතකොට උපාදානය ඇති කරන්නේ මොනවා හින්දාද? අපි විඳින ලද දෙයක් සැපය සම්බන්ධයෙන් ආයි සතුටු වෙන එකයි ඒවයි ಗುಣ කියන එකයි ආස්වාදය ගැන හිතන එකයි ඒ මත්තේ නතර වෙලා ඉන්න එකයි. දැන් එතකොට පිරිනුවම් පාන්න නම් උපාදානෙ නැති වෙන්න ඕන. උපාදානෙ නැති වෙන්න නම් මොකද වෙන්න ඕන? විඳපු දේ සම්බන්ධයෙන්, සැපේ සම්බන්ධයෙන් ඒ සතුටු වෙමින් ඒ වගේම ඒකේ ಗುಣ කීකේ ඒ මැත්තේ läගලා ඉන්න හොඳ නෑ කියන එක තමයි මේකේ සඳහන් කරන්නේ. එතකොට මේ සූත්‍රයෙන් අපිට ප්‍රධාන වශයෙන්ම ඒ නිවන සම්බන්ධව කරුණු කියනවා. දැන් ওই අත්හැරීම සම්බන්ධව කියනකොට අපේ අර යෝගාවචරය ගැන සඳහන් කරනෝනේ. යෝගාවචරය ගැන කියනකොට කියන්නේ මොකද්ද? ඇස් ඇත්තේ නමු අන්ධයෙකු මෙන්. කන් ඇත්තේ නමුත් බීවරකු මෙන්. බලය ඇත්තේ නමුත් දුබලයෙකු මෙන්. නුවණ ඇත්තේ නමුත් මෝඩයෙකුසේ ඉන්න කියලා කියනවා. දැන් යෝගාවචරයෙක් වුණොත් එහෙම ඉන්න කියලා. ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකුනේ. ඒ කියන්නේ දැන් මේ මොකද වෙන්නේ? අපි මේ අපිව ඇදගෙන යන්නේ මේ ඇහැ කියන බලන්න බලන්න බලන්න බලන්න. දැන් එතකොට මොකද කරන්නේ? ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකුනේ. දැන් ඇන්දෙක් හැටියට තමයි ඉන්න ඕන. කන් ඇත්තේ නමුත් බිහිරකුමෙන්. බලන්න කොච්චර මේක ඒ කියන්නේ අපි දැන් මේ අහන්න අහන්න අහන්න කියලා ඒ මත්තේ ඇදිලා ඇදිලා යන එක වළක්වන්න කියන එක තමයි මේ කියන්නේ. ඒ වගේම තමයි එතකොට මේ ශක්තිය තිබුණයි ඇඟේ පතේ හයිය තිබුණයි බලය තිබුණයි කියලා. එහෙම නෙවෙයි එතන ඉන්න කරන්නේ දුබලයෙක් මෙන් ඉන්නවා. නෝන ඇත්තේ නමුත් මෝඩයෙකුසේ ඉන්න කියලා. දැන් එතකොට මේ කාරණා සියල්ලම එකතු කරලා ගන්නකොට අපිට නැවතත් මේ සූත්‍රයේ මුලට යනකොට පේනවා එතකොට පිරිණිවන් පාන්න බැරි වෙලා තියෙන උපාදානය නිසා උපාදානය අත්හැර ගන්න බැරි වෙලා තියෙන්නේ ඒ මත්තේ අපි විඳිප සැපක් පිළිබඳ විඳින සැපක් සම්බන්ධයෙන් ඒ ගැන සතුටු වෙමින් ඒ ගැන ಗುಣ කියමින් ඒ මත්තේම රැඳී ඉන්න නිසායි එහෙමනම් ඒ නිවන් දැකීම සඳහාවෙන් අපි දකින දේ, ඇහෙන දේ, දැනෙන දේ මේ හැම දෙයක් සම්බන්ධයෙන් එහෙම සතුටු වෙන්නේ නැතුව, ಗುಣ කියන්නේ නැතුව ඉන්නකොට උපාදාන නැතුව උපාදාන නැතිවට නිවන් දකින්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ ධර්ම කාරණා ටිකයි අද ඔබට පැහැදිලි කරන්නට මම උත්සාහ දැරුවේ. මේ ධර්ම ශ්‍රවණයේ තුලින් ඒ උපාදානයේ පිරිනිවන් පෑම කියන මේ කාරණාවල් තේරුම් අරගෙන ඔබ හැම දිනාටම සියලු උපාදානයන්ගෙන් මිදිච්ච උත්තම නිර්වාණ සුව ලබන්ට හේතු වාසනා වේවා කියලා සාදු කියලා.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 සාදු සාදු සාදු සුපින්නතුනි සංයුක්ත නිකායේ වේසාලි සූත්‍රය මාතෘකා කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ පොල්ගස්සෝවිත කහතුඩුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති විශ්‍රාමල විදුහල්පති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද විටියල ඉන්ද්‍රසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු පින්වතුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන් විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමිකාංශය අමතන්න ඔබ සැමට සම්මා සම්බුදු සරණයි